කියන එක අපි සාකච්ඡා කළා. එතකොට අද අපිට තියෙනවා චක්කුම් uppannanti vavatteti ඇහැ කියන එක උපන්න දෙයක්. ඇහත් කියන එක උපන්න දෙයක් කියලා කියන්නේ සතර මහා ධාතුව නිසා ඉපදුණු සතර මහා ධාතුව නිසා පවස්නා දෙයක් හැටියට හැම වෙලාවකදීම ඇහැ කියන එක ව්‍යවස්ථාපනය කරගන්න කියන එක කියනවා. එතකොට මෙතනදී ඇහැ කියන කාරණාව uppannam avatteti කියනකොට uppanna කියන කාරණාව බොහොම වැදගත් වෙනවා. එතකොට මේ ඇහැ කියන එක ඉපදුණු දෙයක් කියන්නේ නූපන්න දෙයක් නෙමෙයි. නූපන්න දෙයක් නෙමෙයි කියන්නේ ඒක අපිට බොහොම සරල අර්ථයක් විදිහට තේරෙන්න පුළුවන්කම තියෙනවා. ඇහැ කියන එක නෝපන්න දෙයක් නෙමෙයි උප්පන්න දෙයක් කියලා කියන එක. නමුත් ඒ තුළ බොහොම ගැඹුරු අර්ථයක් තමයි ප්‍රකාශ කරන්නේ. මොකද රූපය ගැන විග්‍රහ කරනකොටත් අපි දෙකම එක ළඟින් තියාගෙන කතා කරමු කියන තැන ඉඳලා මේ සාකච්ඡා කරගෙන යන්නේ. ඇහැ චක්කුන් උප්පන්නං අවත්තේති රූපා උප්පන්නං අවත්තේති. ඇහැ උපන්න දෙයක් රූපය උපන්න දෙයක්. ඇහැ නොහට ගත්තා නොහට ගත්ත දෙයක් නෙමෙයි. ඒකෙන් කියන දේ තමයි අපිට තියෙනව හැම වෙලාවකදීම එක දිගට තියෙන ඇහැක් පිළිබඳව ඒ වගේම එක දිගට තියෙන රූපයක් පිළිබඳව තියෙන කෙලෙසයක් රූපයක් පිළිබඳව තියෙන දැක්ම ආශ්‍රව ටිකක් තියෙනවා මෙන්න මේක තමයි මෙතනින් දුරු කරගන්න අපිට මේ කියලා දෙන්නේ ඇහැ උපන්න දෙයක් හැටියට රූපය උපන්න දෙයක් හැටියට අධාන ක්ෂණ වශයෙන් උපන්න දෙයක් හැටියට දකින්න කියලා කියන්නේ මේ ඇහැ මේ මොහොතේම හටගත්තා. ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවයක් හැටියට ඉපදුණු කල්හිම ඇහැ දකින්න කියනවා මිසක නෝපන්න ඇහැක් එවැගේම ඉපදුණු ඇහැක් නෙමෙයි. අතීතයට ගිහිල්ලා අතීතයේ ඉඳලා තිබුණු ඇහැක් හෝ අනාගතයටත් තියෙන ඇහැක් පිළිබඳව නෙමෙයි. චක්කෝම් උප්පන්නං වවත්තේති ඇහැ කියන එක දකින්න උප්පන්නාර්ථයෙන්. ඒ වෙලාවට ඇහැ ඉපදුනොත් ඒ වගේම රූපා උප්පන්නං වත්තේටි රූපේ කියන එක ඉපදුනොත් අන්න ඒ උපදින මොහොත පිළිබඳව ඇහැ උපන්න දෙයක් රූපය උපන්න දෙයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්න. එතකොට ඒ උපන්නං වත්තේටි කියන එක වගේ ඊළඟට අපිට තියෙනවා මේ සමුදාගතන්ති වවත්තේටි කියනකොට හේතුන්ගෙන් හටගත්ත දෙයක් කියන එක මේ සමුදාගතන්ති වවත්තේටි කියලා කියන්නේ සමුද කියන්නේ හටගත්ත පැත්ත මේ විදිහේ මේ හේතු ධර්මතාව ටිකක් නිසා තමයි ඇහැ ආවේ කියන කාරණාවත් එක්කම. එතකොට මේ කතා කරන කාරණා ටික ඔක්කොම එක තැනකට අපේ මනස අරගෙන යන්න අවශ්‍ය වෙනවා. චක්කුන් අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති වවත්තේති. මේ ඇස පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. අහුත්වා සම්භූතං. අහුත්වා කියන්නේ පෙර නොතිබී. හුත්වා නභවිස්සති. තිබිලා ආය අනාගතයට තියෙනවත් නෙමෙයි. දැන් කිව්වා uppannං අවත්තේති uppanna දෙයක් හැටියට දකින්න. ඒ වගේම samudāgatan තීත්වවත්තේති මේ මේ ප්‍රත්‍ය ටික ඇතිකල්ලි ඇහැ තියෙනවා කියලා දකින්න. ඊට පස්සේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින්න. දැන් රූපය කියන එකත් ওই කාරණා ටිකෙන්ම පෙන්නනවා රූපං රූපේ ව්‍යවස්ථාපනය කරගන්න කියලා uppannam avatteti රූපා uppannam avat uppannam avatteti රූපේ කියන එක උපන්න දෙයක් ඒ වගේම සමුදාගත දෙයක් ඒ වගේම අහුත්වා සම්භූතං හොත්වා නභවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන කාරණයක් දැන් මේක බොහොම වැදගත්. අපි මේ හැම කතා කරන දර්ශනයක් තුළම මේ පින්නතුන්ට හිතෙන්න පුළුවන් අපි මේ එකම කාරණා ටිකක් විග්‍රහ වෙන්නේ කියන කාරණාව. ඇත්තම එකම කාරණා ටිකක් විග්‍රහ වෙන්නේ එකයි මතක් කළේ මේ එක වචනයක් එක පදයක් අරගෙන කෙනෙකුට ලෝකෝත්තර මට්ටමට යනකම් ප්‍රතිපදාව සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඇහැ කියන එක ගැන අරගත්තාම ඇහැ කියන එක අරගෙන ඒ කියන ධර්මතාවය පිළිබඳව විග්‍රහ වෙන එක පදයක් අරගෙන අපි මුල ඉඳලා කතා කරපු දේවල් ටික ගත්තා සබ්බන් රූපන් න හේතු කියලා ගත්තත් හේතු නෙමෙයි සියලු රූපේ කියලා කතා කරනකොට මොන මොන අර්ථයෙන්ද රූපේ හේතු නෙවෙයි කිව්ව කියන ටික විමසනකොට ඒ ගැන අවබෝධ කරගන්නකොට ඒ තුළ තමයි අපිට ලෝකෝත්තර ප්‍රතිපදාව මතු කරගන්න පුළුවන්කම තියෙන්නේ ඒ වගේම තමයි ඇහැ කියන එක uppannam උපන්න ධර්මයක් කියලා කියනකොට ඇහැ නූපන්න දෙයක් නෙමෙයි. උපන්නා වූ දෙයක්ුත් නෙමෙයි. එතකොට කලින් මොහොතේ ඇහැ කියලා දෙයක් තිබිලා ඒ තිබුණ ඇහෙන් එක මොහොත එක දිගට තිබුණු ඇහෙන් පොඩි කාලේ ඉඳලා මේ තිබුණු ඇහෙන් අපි රූප බලනවා එහෙම නෙමෙයි. ඒ වගේම රූපා උපන්නව උපන්නවත්තේති රූප රූප කියන එකත් උපන් ධර්මයේ හැටියට ව්‍යවස්ථාපනය කරන්න කියනකොට මේ රූපත් කලින් ඉඳලා තිබුණ නෙමෙයි. දැන් අපිට දෘෂ්ටියක් තියෙනවා අපිට දර්ශනයක් තියෙනවා මේ ලෝකේ මේ රූප බොහෝම කලින් ඉඳලා තිබුණා. බොහෝම කලින් ඉඳලා හැම කාලයකදීම ලෝකේ තියෙනවා කියන වැරදි දැක්මක් වැරදි දෘෂ්ටියක් තියෙනවා. අපේ මුළු කෙලෙස් පද්ධතියම දුවන්නේ ඔය වැරදි සංකල්පය අනුව ඔය වැරදි දෘෂ්ටි අනුව මේ ලෝකය තියනවා කියලා හිතාගෙන ඉන්න ඔය වැරදි දේ අනුව වැරදි සංකල්පය අනුව පූර්ණ වශයෙන්ම අපේ සියලු කාරණා ටික ගොඩ නැගිලා තියෙනවා මොකද අපි දන්නේ අපි උපදින්න කලින් ලෝකෙ තිබුණා තිබුණ ලෝකෙ අපි ඉපදුනා ඒ වගේම ඒ තියෙන ලෝකේ අපි ජීවත් වෙලා ලෝකේ තියෙනකොට අපි මැරෙනවා. මේක තමයි අපේ දර්ශනය. අපේ සියලු ප්‍රතිපදාව ওই දර්ශනයේ මත තමයි ගොඩනගලා තියෙන්නේ. අපි උපදින්න කලින් ලෝකේ තිබුණා නම් ඒ තියෙන ලෝකේ ආරම්භය අපි සතුටු වෙන්න පුළුවන්කම දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා දුක අයින් කරලා තියෙන ලෝකේ දුක අයින් කරලා සැප විතරක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදා ගන්නට අවශ්‍ය වෙනවා. ඉපදුණු දවසේ ඉඳලා කෙනෙක් මැරෙනකම් උත්සාහවත් වෙන දේ තමයි අන්න ඔය තියෙන ලෝකෙන් දුක අයින් කරලා සැප ලබාගෙන සැප විඳිනවා කියන දේ විඳ කරගන්න. නමුත් ජීවිතයේ හැමදාම නොලැබෙන එකම දේ දුක අයින් කරලා සැප කියන දේ ලබා ගන්නවා කියන දේ කරන්න. දැන් මුළු ජීවිතේම ගොඩනගලා තියෙන්නේ මොන දර්ශනය මතද? බාහිර ලෝකයේ තියෙනවා කියලා ගත්ත සංකල්පේ මත ඔබට දැන් මේ වෙලාවේ නිවසින් පිට මුළු ලෝකයක් තියෙන බවට මතක් කරන්න හිතන්න පුළුවන්කම තියෙනවා. නමුත් හුදෙක්ම ඒ සිතුවිලි මාත්‍රයක් මිසක ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. එහෙම කිව්වේ ඇහැට පෙනෙන දෙයක් නෙමෙයි ඇත්තටම ඒක හිතින් හිතන දෙයක්. ඇහැ කියන දේ ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ මේ මොහොතේ ඇහැට ගැටෙන මොහොත ගැන විතරයි. ඒක බොහොම ගැඹුරු කතාවක්. ඒකෙන් කියන්නේ කොටින්ම කිව්වොත් එහෙම ඔගලොන්ට කවදාවත් ඇහැගෙන දැනගන්න හම්බෙන්නේ නැහැ. ඔගලොන්ට කවදාවත් ඇහැගෙන විඳින්න පුළුවන් වෙන්නේ නැහැ. කවදාවත් ඇහෙන් රූප දකින්න පුළුවන් වෙන්නේ නැහැ කියලා කිව්වොත් අපිට හිතේ මොකද්ද මේ කියන කතාව කියලා. ඇත්තම කතාව තමයි චක්කුම් උපන්නං වවත්තේති කියලා කියනකොට ඇහැ උපන්න බවට ව්‍යවස්ථාපනය කරන්න කියලා කියනකොට හුදෙක්ම ඒක ප්‍රඥාවක් විතරයි. නමුත් ඇහැ උපදින මොහොත ගැන අපි කවුරුත් දන්නේ නැහැ අපි කාටත් නුවණක් තියන්න පුළුවන් කමකුත් නැහැ. ඇයි ඇහැ උපදින මොහොත ගැන අපිට නුවණක් තියන්න බෑ කියලා කියන්නේ? ඇහැ උපදින මොහොතේ හැම වෙලාවකදීම ඇහැ ගැන දැනගන්න පුළුවන් මට්ටම රූපය ගැන දැනගන්න පුළුවන් මට්ටමක් නැතිනම් නව කර්ම මට්ටමක් අපේ හිතේ යෙදෙන්නේ නැහැ. අපිට කවදාවත් ඇහැ ඇති වෙන මොහොතක ඇහැ ගැන සිහිය පවත්වන්නවත් ඇහැ ගැන නුවණ පවත්වන්නවත් පුළුවන් කමක් නැහැ. ඇහැ ගැන රැවටෙන්න පුළුවන් කමකුත් නැහැ. ඇහැ හැදෙන මොහොතේදී ඇහැ ගැන සිහිය පවත්ලා ඇහෙන් මිදෙන්නවත් ඇහැ ගැන ලෝභ සහිතව අරමුණු කරලා ඇහි ඇලෙන්නවත් පුළුවන් කමක් නැත්තේ. හේතුව හැම මොහොතකම ඇහැ කියන එක උපදින මොහොත වෙනකොට අපිට ඒ හිත ඇහැ ඇති කරන්න වැය වෙලා මිසක ඇහැ උපද්දන පැත්තේ රූපේ උපද්දන පැත්තට වැය වෙලා මිසක කොයි වෙලාවකවත් ඒ ඇහැ රූපේ දැනගන්න පැත්තට වැය වෙලා නැති නිසා ඒක උපද්දන පැත්තට වැය වෙලා ඉවරයි. ඇහැ හදන කෘත්‍ය පැත්තට වැය වෙලා ඉවරයි. ඒකට කියන අපි විපාක ටික කියලා. විපාක ඇතුලේ නව කර්ම කිසිම කලට යෙදෙන්නේ නැහැ. ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක තමයි අපි හැමදාම රූපේ දැනගන්නේ රූපේ විඳින්නේ. ඒ රූපේ ගැන දැනගන්න රූපේ ගැන විඳින හැම මොහොතකදීම ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණ ඇහැ නැති මොහොතක තමයි අපි ඇහැ විඳින්නේ. ටිකක් ගැඹුරු කාරණාවක්. අපි හැම මොහොතකම ඇහැ විඳින්නේ ඇහැ ගැන දැනගන්නේ ඇහැ නොවුණු තැනක. ඉතින් අපිට ඇහැ උපන්න දෙයක් හැටියට දකින්න වෙන්නේ හැම වෙලාවකදීම ප්‍රඥාවෙන් අවබෝධ කළ යුත්තක් ඇහැ ගැන. කොහොමද? ඇහැ එක දිගට තියෙන රූපෙකින් දකින්න එපා. ඇහැ කියන දේ මේ දර්ශන කෘත්‍ය නැතිනම් පෙනෙන බවත් එක්කම පෙනෙන බවටමයි ඇහැ කියලා කියන්නේ. එහෙම නැතිනම් කොයි වෙලාවකවත් චක්කු ප්‍රසාදයේ පමණක්මයි ඇහැ කියන තැන පණවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක ප්‍රසාදෝ කියලා අපි කතා කරනවා. ඒ වගේම අත්භව පරියාපන්නෝ කියලා කතා කරනවා. හැබැයි ওই දෙකේ විතරක් පැවතුන කියලා අපිට කිසිම කලක දැනගැනීමක් ඇති කරගන්න පුළුවන් කමක් නැත්තේ අපි ඇහැ තියනවා කියලා දැනගන්නේ හැම වෙලාවකදීම ඇහැට රූපයක් පතිත වීම තුලමයි. හැබැයි රූපයක් පතිත වෙලා ඒ ඇහැ රූප දෙක ඉතුරු නැතුව නැති වුණු තැනකදී තමයි අපි ඇහැ බිඳුන බවට ඇහැ හටගත්ත බවටත් අපි දැනගන්නේ. දැන් චක්කුන් උප්පන්නං වවත්තේති කියනකොට ඇහැ උපන්න දෙයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්න කියලා කියනකොට අපිට ව්‍යවස්ථාපනය කරගන්න වෙනවා ඇහැ මොන අර්ථයෙන්ද උපන්න දෙය කියලා කිව්වේ. ඇහැ උපන්නේ හැම වෙලාවකදීම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් විදිහට අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති පෙර නොතිබීම හටගත්ත කියලා කියන්නේ ඒ ඇහැ බොහෝ කාලයක් තිස්සේ තිබුණු ඇහැ නෙමෙයි අපි හැමදාම කතා කරනවා මේ ඇහැ කියලා කියන්නේ මේ තියෙන මසස මේ තියෙන මට්ටමේ දකින්න ඇහැ නෙමෙයි ඒක රූපය අපි කිව්වොත් අපි දකින්නේ වර්ණ සටහනක් මිසක ඇහැ කියලා ඇහැ කවදාවත් ඇහැට ඇහැ දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම මේ තියෙන ඇහැ අපිට අතින් අල්ලන්න පුළුවන් කිව්වොත් කය ගැටේ මිසක කය අහුවේ මිසක මේ ඇහැට ඇනගත්තොත් ඒ ඇන ගැනීම නිසා කාය විඥානයක් හටගැනීමසක ඇල්ලුවොත් කොයි වෙලාවකවත් චක්කු විඥානය හටගන්නේ නැහැ. එතකොට දැන් ඇහැ කියන එක දකින්න එපා. කොයි වෙලාවකවත් මේ තියෙන රූපායතනයක් පැත්තෙන් පොට්ටබ්බේ පැත්තෙන් අල්ලන්න පුළුවන් ඇහැක්කෝ. ඒ වගේම දකින්න පුළුවන් ඇහැක් කියලා දකින්න එපා. ඒ දකින්න පුළුවන් මට්ටම වර්ණ රූපයේ මිසක ඒක රූපයේ මිසක ඇහැ නෙමෙයි. ඒ වර්ණ සතහන ගෝචර කරගන්න මේ පැත්තේ වැය වෙන ප්‍රසාදවත් බව තමයි ඇහැ කියලා කියන්නේ. එතකොට ඇහැ පණවන්න නම් අපිට හැම වෙලාවකදීම දර්ශන කෘත්‍ය කියන දේ පණවන්න වෙනවා. ඇහැ පණවන්න නම් අපිට හැම වෙලාවකදීම දර්ශන කෘත්‍ය පණවන්න වෙනවා. ඒ ඇහැ දර්ශන කෘත්‍යයෙන් තොරව කවදාවත් කිසිම කලක ඇහැක් තියෙනව නෙමෙයි. එහෙම ඇහැක් තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒ ඇහැ නොවන තැනක ඇහැ ගැන පිළිබඳව කරන තීරණයක්. රූපේ නොවන තැනක රූපේ පිළිබඳව කරන තීරණය. ඔතනදී අර අපි කතා කරන උදාහරණය ගත්තොත් හයියෙන් වහිනවා. හයියෙන් වහින වෙලාවකදී මට කියන්න කොයි වැහි බිඳුවද වැස්ස උනේ? හයියෙන් වහින වැස්සකදී මොන වැහි බිඳුවද වැස්ස උනේ? අපිට වැස්ස උන එකම වැහි බින්දුවක්වත් පනවන්න වැස්ස උන එකම වැහි බින්දුවක්වත් පෙන්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද එක වැහි බින්දුවක්වත් වැස්ස නොවන නිසා. හැබැයි ඔය එක වැහි බින්දුවක්වත් නැතිව වැස්සක් හැදුනද? ඔය එක වැහි බින්දුවක්වත් නැතුව වැස්සක්වත් තිබුණෙත් නැහැ. වැස්ස නොවුණු වැහි බින්දු ටිකක් වැහි බින්දුවක් නැතුව වැස්සක් තිබුණේ නැහැ. හැබැයි අපි වැස්ස නැති තැනක වැස්ස ගැන කතා කරනවා. පැහැදිලිද? අපි වැස්ස නැති තැනක වැස්ස ගැන කතා කරනවා. වැස්ස නොවුණු වැහි බින්දු ටිකක් ඇති තැනක අපි කියනවා වැස්සක් තියෙනවා කියලා. හැබැයි වැස්ස උන එකම වැහි බින්දුවක්වත් අපිට පණවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වැස ඒ මොහොතේම හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙලා යන වැහි බින්දුවක්. අරබය අපි හයියෙන් වහිනවා කියලා කියන තැන යම් වැහි බින්දුවක් නිසා නම් අපි වැස්ස කියලා කතා කළේ. ඒ වැහි බින්දුව ඉතුරු නැතුව නැති වුණු තැනක තමයි අපි හයියෙන් වහින බව නිර්මාණය කරගෙන තියෙන්නේ. අපි හයියෙන් වහිනවා කියේ මොන වැහි බින්දුවටද අපිට පෙන්වන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. පින්නතුනේ ඇහැ කියන එකත් හයියෙන් වහින වැස්සක් වගේ. කන කියන එක හයියෙන් වහින වැස්සක් වගේ. ඇහැ කියන එකට හයියෙන් වහිනවා. මොනවද වහින්නේ? ඇහැ කියන එකට වහිනවා රූප. හයියෙන් වහිනවා. මේ ඇහැට හයියෙන් රූප වහිනකොට අපිට කොයි වෙලාවෙ පෙනුණු රූපෙට කොයි වෙලාවෙ තිබුණු ඇහැද කියලා කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අර කොයි වැහි බින්දුවටද වැස්ස කිව්වේ කියලා ඇහුවා වගේ මම ඔබෙන් ඇහුව ඔබ රූපය කියලා කියන්නේ ගහක් තියනවා කියලා කියන්නේ කොයි තප්පරේ ඇහැට පතිත වුණ වර්ණ සටහනටද කියලා ඇහුව කොයි තප්පරේ තිබුණු ප්‍රසාදයේද කියලා ඇහුව කිසිම තප්පරයක තිබුණු ප්‍රසාදය ඔබට ඇහැුනේ නැහැ කිසිම තප්පරයක තිබුණු ප්‍රසාදය ඔබට ගහ උනේත් නැහැ එතකොට නමුත් එක දිගට තියෙන ගහක් හම්බුණා වගේ ඕගොල්ලොන්ට කොයි වෙලාවකවත් එක දිගට තියෙන ඇහක් හම්බුනේ නැහැ ඇහැ පැත්ත විමසලා බලනකොට ඒ ඒ මොහොතට හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතා ටිකක් මිසක එක දිගටම පවතින ඇහක් ඕගොල්ලොන්ට හම්බුනේ නැහැ එක දිගටම තියෙන රූපයක් ඕගොල්ලොන්ට හම්බුනේ නැහැ හරියට ඔගොල්ලෝ වැස්ස නැති තැනක වැස්ස ගැන කතා කළා වගේ කතා කරන්න පුළුවන්කම තියෙනවා එක දිගට තියෙන ඇහැක් ගැන එක දිගට තියෙන රූපයක් ගැන එක දිගට තියෙන ඇහැක් ගැන එක දිගට තියෙන රූපයක් ගැන කතා කළා කියලා ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඇයි ප්‍රායෝගික වෙන්නේ නැහැ කියලා කියන්නේ? ඒ ඇහැ ඒ මොහොතේම ඉතුරු නැතුවම නැති වෙලා ගියපු ධර්මයක් නිසා ඇහැ කියන එක අපි කතා කරන්නේ අපි කිව්ව ප්‍රසාදවත් මට්ටමකින් කියලා. අපි නිකන් උදාහරණයක් කිව්ව රළුම උදාහරණයක් මේ නෙගටිව් පටියක් වගේ කියලා ආලෝකයට සංවේදී. මේ ඇහැට පුළුවන්කම තියෙන්නේ බාහිරින් පතිත වෙන වර්ණ සටහන ගෝචර කරගන්න බව කරන්න විතරමයි. එතනින් එහාට දෙයක් ඇහැට කරන්න පුළුවන්කම නැත්තේ එතකොට ඇහැ වැය වෙලා රූපෙට රූපේ වැය වෙලා ඇහැට දැන් ඇහැ තියනවා කියන්න පුළුවන් මොන මට්ටමකටද ඇහැ තියනවා කියන්න පුළුවන් එකම මට්ටම එකම අවස්ථාව තමයි හදාගත්ත ඇහැට වර්ණ සටහන පතිත වෙනවා කියන මොහොත එක්ෂණයම එච්චරයි ඇහැ. උපන්නං අවත්තේති කිව්වේ එතෙන්ට. යම් මොහොතකනම් ප්‍රසාදය හැදුනේ ආලෝකයට බිඳෙන බව හැදුනේ යම් මොහොතකනම් ඒ ක්ෂණයෙන්ම ආලෝකයට බිඳුණා නම් ඇහැ උපන්න දෙයක් කිව්වේ ඔන්න ඔතෙන්ට මිසක ඇහැ ඌ රූපයක් එක දිගට තිබ්බ නෙමෙයි. රූපං uppannං වවත්තේති කියලා කිව්වේ ඒ ක්ෂණයේ ඒ මොහොතේ ඇහැට පතිත වුණු වර්ණ සටහන මිසක යම් වර්ණ සටහනක් නිසා නම් ඇහැ බිඳුනේ. යම් වර්ණ සටහනක් නිසා නම් ප්‍රසාදයේ බිඳුනේ. ඒ බිඳුණු ප්‍රසාදය ඒ බිඳුන්න හේතු වුණු වර්ණ සටහන අන්න ඕක තමයි uppannං uppanna රූපං නැතිනම් උපන්න වූ දේ රූපය ඒ රූපං uppannavvatteeti කියලා කිව්වේ රූපා uppannavvatteeti රූප උපන්න දෙයක් ඇහැ උපන්න දෙයක් කිව්ව ඔන්නතෙන්ට ඔය එක් ක්ෂණයට ඔය එක මොහොතට නැතිනම් එක දිගට තිබුණ නෙමෙයි මේ ක්ෂණිකව ඇහැ හැදුනා නම් වර්ණ සටහන ගැටුණ තියෙන මේ මොහොතේ දැන් ඔය ඇහැ පවතින හැඩයක් තියෙන ඇහක් නෙමෙයි. ඒ වගේම ඔය රූපය ඔය පාට ටික ඔය වර්ණ සටහන කලින් ඉඳලා අවුරුදු ගාණක් තිබ්බ වර්ණ සටහනක් නෙමෙයි. ඔය වර්ණ සටහන සතිය දෙක මාසික කාලා පරණ කරන්න පුළුවන් වර්ණ සටහනකුත් නෙමෙයි. මේ මොහොතේ හැදුණු ඇහැට මේ මොහොතේ පතිත වෙන වර්ණ සටහන. uppannam vavatteti. උපන්න දෙයක්. ඒ ඇහැ ඉපදුන මේ මොහොතේ. ඒ වර්ණ සතහන ඉපදුන මේ මොහොතේ. ඒ වර්ණ සතහන ඉපදුනා නම් ඇහැ ඉපදිලා. ඇහැ ඉපදුනා නම් වර්ණ සතහන ඉපදිලා. දැන් ඕනෝන්ට ප්‍රත්‍යයෙන් ඇසත් රූපයත් මේ කාරණා දෙකම පවතිනවා. එතකොට uppannam avatteti කියනකොට ඔන්න ඔය දැනුම අපිට එන්න ඕනේ මොනතරම් සියුම් මට්ටමකටද මේ මොහොතේ ඇහැ ඉපදුනේ මේ මොහොතේ ඇහැ ඉපදුනේ ඒ ඉපදුණු ඇහැ පෙරත් එක්කම තිබිලා එක දිගට තියෙන තිබුණු ඇහැක් නෙමෙයි මේ මොහොතේ ප්‍රසාදයේ සකස් කරගන්න බව එහෙනම් මේ මොහොතේ රූපේ ගැටෙන බව චක්කුම් uppannang avasteti රූපා uppanna avasteti ඔන්න ඔය මට්ටමින් විතරයි ඇහැයි රූපයයි ඇසුරු වෙන මට්ටම තියෙන්නේ මොනතරම් පොඩ්ඩක්ද මොනතරම් සල්පයක්ද ඒකයි පරිත්තම් කියන වචනයක් අපි සාකච්ඡා කළා ඔබට මතක ඇති ඒක විදේන රූප සංග්‍රහ කොට සම්බන් රූපම් පරිත්තම් කියලා පරිත්තයි කෙටි කියලා මේ ඇහැ අපිට පවතින්නේ අන්න ওই පරිත්ත අර්ථයෙන් විතරයි ඊටාම කෙටි අර්ථයෙන් විතරයි. එතකොට ඔය ඇහැ කියන දේ අන්න ඔය මට්ටමේ ඔය කෙටිම අවස්ථාවේ පැවතුනේ රූපය කියන දේ ඔන්න ඔය කෙටිම අවස්ථාවේ කෙටි විදිහටම පැවතුනා. එච්චරයි. දැන් ඔබට මතක් කරගන්න පුළුවන් අපේ තියෙන අවිද්‍යාව කොච්චරද කියලා. ඇයි අවිද්‍යාව කොච්චරද කියලා මතක් කරගන්න පුළුවන් කියලා කිව්වේ? ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක දැන් අපිට පුළුවන් ගස් වූ රූප හදාගන්න, ගෙවල් වූ රූප හදාගන්න, මිනිස්සු වූ රූප හදාගන්න මොනතරම් අවිද්‍යාවක්ද? අපේ තියෙන මොනතරම් වැරදි දෘෂ්ටියක්ද, වැරදි දර්ශනයක්ද? මේ මොහොතේ ඇහැ හටගෙන මේ මොහොතේ නිරුද්ධයි මේ ඉපදුනාට පස්සේ තමයි ලෝකය කියලා කියන්නේ මේ ඇහැට ගෝචරුණ ඇහැ ලෝකය. එතකොට වර්ණ සතහන ගෝචරුණ එච්චරයි. මේ දෙකේ තිබුණේ නැහැ කිසිම ප්‍රියමනාප බවක්, අප්‍රියමනාප බවක්. ඔය ගැටෙන වර්ණ සතහනෙන් ඇහැට ආවේ නැහැ. ඇහැ දන්නේ නැහැ ප්‍රියමනාප බව ගෝචර කරගත්තයි කියලා. රූපේ දන්නේ නැහැ වර්ණ සතහන මම ප්‍රියමනාප බවක් ඇහැට අරගෙන එනවා කියලා. ඒකයි ওই විපාකයේ පැත්ත කතා කරනකොට රූපේ ප්‍රියමනාප පැත්තක් අප්‍රියමනාප පැත්තක් කතා කරන්නේ නැත්තේ. අපිට හැම වෙලාවකදීම ලෝකේ ඇති දෙයක් පිළිබඳව කතා කරන දර්ශනයක් නෙමෙයි. හටගත්ත විදිය පෙන්නනවා. මේ හේතු ටික ඇතිකල්ලි මේ හේතු නිසා ඇහැ හැදුනනම් ඒ හේතුවෙන්ම වර්ණ සටහන ගැටෙනවා. මෙන්න දැන් ඇහැයි රූපයයි. දැන් මට කියන්න තමන් කවුද කියලා. මේ මොහොතේ මේ ක්ෂණයේ තමන් කවුද? ඔය ඇහැට කිව්වනම් අත්භාව පරියාපන්නෝ කියලා ආත්ම භාවය අනුව ගියපු දෙයක් කියලා. ඔය ඇහැ පුද්ගල භාවය අනුව ගියපු දෙයක් බවට පත් වෙලා. කොටින්ම ඔය ඇහැ හදාගත්ත පැත්ත ඇහැ හැදුණු මොහොතේදී ඇහැ කියන ටික තමන් කියන ස්වභාවයට වැය වෙලා තමන් ඇහැ කියන ස්වභාවයට වැය වෙලා කොටින්ම තමන්ගෙන් තොර ඇහත් ඇහෙන් තොර තමනුත් දකින්න නැති මට්ටමකට යනකම් ගන්න. එතකොට ඕගොල්ලන්ට නුවණක් ඇති කරගන්න පුළුවන් චක්කුන් අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා දැනගන්නකොට තමන්ගේ ලක්ෂණයක් පෙර නොතිබීමයි හටගත්තේ. තමන්ගේ ලක්ෂණ ටිකත් ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඊට පස්සේ ඒ අරබය සිත් පවත්වන්න පුළුවන්කම තියෙනවා. නව කර්ම සිත් පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විපාක මනෝවිඥාන සිත් මනෝවිඥාන ධාතු සිත් පවත්වන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපිට හැම වෙලාවකදීම ඒ හැම මොහොතකදීම දකින්න ඇහැ රූප දෙක ඉතුරු නැතුව වැය වෙලා ඉවර ලක්ෂණය. ඇහැ රූප දෙක ඉතුරු නැතුව වැය වෙලා නිරුද්ධ වෙලා ඉවර ලක්ෂණය. චක්කු විඥාන සිතක් හටගන්න මොහොත වෙනකොට චක්කු විඥානයේ ළඟට එනකන් චක්කායතනය රූපායතනය පිළිබඳව කතා කරනවා. හේතුව අපි මුලින් මේ කාරණේ කතා කරලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා යම් ඇහක් තියෙනවා නම් රූපයක් තියෙනවා චක්කායතන රූපේ විස්තර කරනකොට ඇස රූපෙහි ගැටේ රූපෙහි ඇස ගැටේ ඇසෙහි රූපේ ගැටේ කියලා මේ කාරණා ටික කතා කරලා යම් ඇසක් ගැටීමක් නිසා චක්කු සම්පස්සයක් හටගත්තා නම් මේකයි චක්කායතනය කියන්නේ චක්කු ධාතුව කියන්නේ චක්කුව කියන්නේ පණ්ඩර කියන්නේ මේකයි කියලා අපි කතා කළා. ඒ වගේම චක්කු සම්පස්සජා වේදනාවක් චක්කු සම්පස්සයෙන් උපන් සංඥාවක් චක්කු සම්පස්සයෙන් උපච්චේතනාවක් චක්කු විඥානයක් තියෙනවා නම් චක්කුම් වේතං චක්කායතනම් වේතං චක්කු ධාතු පේසෝ ලෝකෝ පේසෝ කියලා මෙන්න මේ විදිහට ඇහැ කියන්නේ මේකයි චක්කායතනය කියන්නේ මේකයි කියලා අපි ඒ ටිකත් කතා කරමු. එතකොට දැන් චක්කු විඥානයේ ළඟට එනකම් ඇහැ ගැන කතා කරන හේතුව මේ ස්කන්ධ පංචකයක පෙරපසු නැතුව එකට හටගන්න ධර්මයක් නිසා. ගොඩක් දෙනෙක් විග්‍රහ කරගන්න හදනවා ඇහැ රූප දෙක පුරේජාතයි චක්කු විඥානේ පච්චාජාතයි කියලා. ඇහැ රූප දෙක කලින් හටගත්ත මේ ස්කන්ධ පංචකයෙන් චක්කු විඥානේ පස්සේ හටගත්ත කියලා. මේ ස්කන්ධ පංචකේ එකටම හටගත්තේ. ඒ නිසා තමයි මේ දර්ශන කෘත්‍ය කියන එක පනවන්නේ හැම වෙලාවකදීම ওই ස්කන්ධ පංචකයේ ඇතුළතම. ඔතනදී දකින්න හැම වෙලාවකදීම ආයතනයේට වර්ණ සටහන ගැටෙන මොහොත. ඇසට පාට ටික ගැටෙන මොහොත. මේකට කියනවා පටිඝ සම්පස්සය කියලා. මේ මේ ධර්මතා ටිකම පවතින්නේ මෙන්න මේ ස්පර්ශය මූලික කරගෙන. එතකොට මෙතනදී හැම මොහොතකදීම දර්ශන කෘත්‍ය මූලික කරගත්ත බව නිසා ඇහැ ගැනම කතා කරනවා. ඒකට පෙර නොතිපීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා කියන්නේ මේ ඇහැ දැනගන්න බවට හටගෙන ඉතුරු නැතුව ඒ මොහොතේදී ඇහැ වැය වෙනකොට ඒ ආරම්භය ඊළඟ සිත් පහළ වෙන තැන වෙනකොට හැම වෙලාවකදීම ඇහැ කියන කාරණාව ඉතුරු නැතුව නැති වුණු තැනක තමයි අපි ඇහැ ගැන මතක් කරගන්නේ. ඇහැ ගැන මෙනෙහි කරගන්නේ. ඇහැ නොවුණු තැනක ඇහැ ගැන දැනගන්න මට්ටම තමයි අපේ තියෙන අවිද්‍යාව. ඇහැ නිරුද්ධ වුණ තැනක රූපේ නිරුද්ධ වුණ තැනක ඇහැ ගැන රූපේ ගැන අපි කතා කරන ගතිය මෙනෙහි කරන ගතිය තමයි අපේ තියෙන අවිද්‍යාව කියලා කියන්නේ. ඒ හැම මොහොතකදීම ඇහැ ඉතුරු නැතුව නැති වෙලා ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා අවසానයි. ඒ නිරුද්ධ වුණ තැනක අපි ඇහැ ගැන කතා කරන නිසා තමයි අපිට ඇහැ නිත්‍ය වෙන්නේ. ලෝකේ නිත්‍ය වෙන්නේ, රූපේ නිත්‍ය වෙන්නේ. ඇයි? අපිට අර හිතේ අත්දැකීම අපි රැස් කරගෙන තියෙනවා. අපිට ඊයේ දැකපු පුද්ගලයෙක් ගැන අද දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒකෙනත් එක කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඊයේ දැකපු පුද්ගලයා කියලා කතා කළේ කොයි වෙලාවේ හටගත්ත ඇහැටද කොයි වෙලාවෙ පතිත වුණ වර්ණ සටහනටද? එක වර්ණ සටහනක්වත් අපිට ඊයේ දැකපු පුද්ගලයා වුණේ නැහැ. ඒ වගේම එක ඇහැක්වත් අපිට ඊයේ දැකපු පුද්ගලයා වුණේ නැහැ. ඔබ තමන්ගේ ජීවිතය තුළට බහාලල බලන්න තමන්ගේ දරුවා කියලා කතා කරනකොට මම ප්‍රශ්නයක් ඇහුවොත් කොයි තප්පරේ ඇහැට පතිත වෙන වර්ණ සටහනද ඔබට ඔබ දරුවා කියලා කතා කරන්නේ කියලා ඔබට එක තප්පරයක ආපු පාට ටිකක්වත් දරුවා වූ පාට ටික දරුවා වූ වර්ණ සටහනක් පෙන්වන්න පුළුවන්කම තියෙයිද? එක තප්පරයකවත් ඇහැට පතිත වුණ දරුවා වූ වර්ණ සටහනක් ඔබට පෙන්වන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. හේතුව වර්ණ සටහන කිසිම කලෙක දරුවා නොවුණු නිසා. ඊට පස්සේ කොයි වෙලාවෙ ඒ වර්ණ සටහන ගෝචර කරගත්ත ඇහැද දරුවා උනේ කියලා හුවොත් ඔබට ඒ පෙන්වන්න වෙන්නේ නැහැ. දැන් ඇහැයි වර්ණ සටහනයි තොරව ඕගොල්ලන්ට දකින්න පුළුවන් රූපයක් තියෙයිද? ඇහකුත් නැත්තම් වර්ණ සටහනකුත් නැත්තම් ඔගොල්ලන්ට දකින්න පුළුවන් රූපයක් නැහැ. එහෙනම් ඒකෙන් මට කියන්න කොයි තප්පරේ තිබුණු ඇහැ රූප දෙකද දරුවා උනේ කියලා ඇහුවහම එක තප්පරයකවත් තිබුණු ඇහැ රූප දෙක දරුවා නෙමෙයි නං. එහෙනම් ඉස්සර ඉඳලා පොඩි කාලේ ඉඳලා බලාගන්න දරුවා බලන්න පුළුවන් කියන්නේ මොන දේ යටතේද? ඒ පොඩි කාලේ ඉඳලා බලන්න පුළුවන් අපි ඇසුරු කළ අපි දන්න දරුවා ගැන කතා කළේ කොතනද අපි? අර රූපය ඇහැ රූප දෙක ඉතුරු නැතුව නැති වුණු තැනක අපි හිතෙන්ම උපද්දගත්ත ආශ්‍රව ටිකකට හිතේ පැවැත්මකටම නෙමෙයිද අපි දරුවා කියලා කතා කළේ. අපි දරුවා කියලා ඇසුරු කළේ තමන් කරගත්ත හිතම නෙමෙයිද? අපි දරුවා කියලා ඇසුරු කරන්නේ තමන්ගේම මනස පැත්තේ තියෙන ලක්ෂණ ටික. කොටිම කියනවා නම් තමන් කරගත්ත මේ ලක්ෂණ ටික. දැන් අපිට දරුවා වෙලා තියෙන්නේ හැමදාම තමන් ඌ මේ ලක්ෂණ ටිකක් තමයි අපි දරුවා කියලා අසුරු කරලා තියෙන්නේ. දරුවා ගැන හිතන්න, දරුවා ගැන දැනගන්න වැය වුණේ තමන් උන මේ හිතනේ. ඒ හිතන මොහොතේ තමන් උනේ කවුද ඒ හිත? එතකොට කොටින්ම දරුවා තමන් එල තමන් දරුවා වුණ කාරණාවක් ගැන. ඒකෝ දැන් මෙතනට අදාළව අපිට කතා කරගන්න වෙන්නේ ඇස පෙර නොතිබීම හටගත්තා. මේක කලින් දිගටම තිබුණු ඇහැක් එහෙම නෙමෙයි. මේ ඇහැ පෙර නොතිබීම හටගත්ත දෙයක්. එකයි uppannam ඒ වගේම අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති සමුදාගතන්ති වවත්තේති මේ ඇහැ කියන එක හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. ඒ ටික පෙර නොතිබීම මේ මොහොතේ මේ හේතු ටිකෙන් ඇහැදුවා නම් මේ මොහොතේම තමයි මේ හේතු ටික නිසාම රූපය හදාගත්තේ. සමුදාගතන්ති වවත්තේති. ඒ වගේම මේ ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා. මේ රූපේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ඇහැ පැත්තෙන් බලනකොට දැන් ඔබට ලෝකේ සියලුම වර්ණ රූප ඇතයි කියලා යම් සංඥාවක් තියෙනවා නම් වර්ණ රූප ඇතයි කියලා යම් දෘෂ්ටිගතයක් තියෙනවා නම් මේ වර්ණ රූප ඇතයි කියන වර්ණ රූප තියනවා කියන මේ දෘෂ්ටිගතය අයින් කරලා දාන්නකෝ වර්ණ ලෝකයක් දැන් ඔබට නැහැ වර්ණ ලෝකෙ ඉතුරු නැතුව නිරුද්ධයි ඔය විදිහටම අනිත් ආයතන ටිකටත් ඔය සිහිය පවත්තන්න දැන් මට කියන්න කොයි ආයතනයේ තුලද තමන්ව පණවන්න පුළුවන් කමක් තියෙන්නේ ඔය එක ආයතනයක් තුලවත් තමන්ව පණවන්න බවක් නැති බව ජීවිතයට ප්‍රත්‍යක්ෂ ඥානයක් තුළ ප්‍රත්‍යක්ෂ වෙනකොට ඔබට කිසිම කලෙක මේ පැත්තේ තමන්වත් තමන්ට විඳින්න ලෝකෙවත් කියන දෙපැත්තම හම්බ වෙන්නේ තමන් genuත් මිදිලා ලෝකෙනුත් මිදුනා කියන තැනකට බැස ගන්න නුවණක් හට ගන්නවා. ඒ වගේම චක්කුම් අන්තවන්තෝ අවත්තේති. ඇහැ කියන එක අන්තවත් දෙයක් කියන එක නිශ්චය කරගන්නට ඕනේ. එතකොට ඇහැ කියන එක අන්තවත් දෙයක් කියලා කියන්නේ. ඇහැ කියන එක එක කෙලවරක්. රූපය කියන එක එක කෙලවරක්. ඇහැ කියන එක එක කෙලවරක් අන්තවන්තෝ අවත්තේති රූපේ කියන එක එක කෙලවරක් රූපය අන්තවන්තෝ අවත්තේති ඒ වගේම චක්කුම් අද්දුහං අසස්සතං විපරිණාම ධම්මන්ති වවත්තේති ඇහැ කියන එක අද්දුහං අද්දුව වූ ධර්මයක් ඒ වගේම අසස්සතං අශාස් අශාස් අසස්සත දෙයක් සාස්සත් සස්සතයි කියන්නේ තියෙන දේ කියන එක අසස්සත දෙයක් දිගට නොපවතින දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්න විපරිණාම ධම්මන්ති වෙනස් වෙන ස්වභාවයෙන් මේ එක්ෂණික වශයෙන්ම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්න මෙන්න මේ කාරණා ටික අපිට දැන් ව්‍යවස්ථාපනය කරගන්නට ඕන. මේ විදිහට ව්‍යවස්ථාපනය කරගන්නකොට අපිට චක්කුන් අනිච්ඡං සංකතම් පටිච්චසමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියවවත්තේ. ඇහැ කියන එක අනිත්‍ය ධර්මයක් ඒ වගේම සංකත ධර්මයක් සංකතයි කියන්නේ හේතුන්ගෙන් සකස් කරපු දෙයක්. ඒ වගේම පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං වවත්තේති. ක්ෂය ධර්මයක්, වය ධර්මයක්, විරාග ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්න, නිරෝධ ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්න කියලා කියනවා. දැන් මේ එකක් එකක් කාරණා විස්තර කරනකොට අපිට මහා ලොකු අර්ථ ගොඩාක් මතු කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ගොඩාක් ලොකු අර්ථයක් මතු කරගන්න හදනකොට අපිට අපේ මුළු ජීවිතයේ සියලුම ධර්මතා ටික මේ පැත්තෙන් හසු වෙලා තියෙන්න ඕනේ. වැදගත්ම දේ තමයි අපේ තියෙන කෙලෙස් සහගත ආශ්‍රව ටික පවත්වන්න පුළුවන් කමක් නැති මට්ටමට හම්බෙන එක. ඒකෙන් මම මතක් කරන්න උත්සාහවත් උනේ ගොඩක් දෙනෙක් උත්සාහවත් වෙන දෙයක් තමයි චන්ද රාග ප්‍රහාණය පිණිස. වරදක් නෙමෙයි. චන්ද රාගය ප්‍රහාණය කිරීම තමයි අපි කළ යුත්තේ. මොකද සමුදේ සත්‍ය ප්‍රහාතව වේ නිසා සමුදේ සත්‍ය දුරු කරගන්න එක තමයි අපි අද දවසේ කළ යුත්තේ. තණ්හාව තමයි ප්‍රශ්නේ. තණ්හාව තමයි දුරු කළ යුත්තේ. හැබැයි තණ්හාව දුරු කරගන්න පනවන ප්‍රතිපදාව තුළ තමයි අපිට එකම ගැටලුව තියෙන්නේ. තණ්හාව දුරු කරගන්න පණවන්නේ මොන ප්‍රතිපදාවද කියන එක තමයි වැදගත්ම ප්‍රශ්නේ බවට පත් වෙන්නේ. තණ්හාව දුරු කරගන්න කියලා කියන එක නෙමෙයි. එතකොට අපිට තණ්හාව පවතින්නේ හැම වෙලාවකදීම ලෝකේ ප්‍රිය රූපේ සාත රූපේ පැත්තට තමයි අපේ තණ්හාව පවතින්නේ. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති දැන් චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං කියනකොට ඇස ලෝකේ පිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි එත්තේසා තණ්හා uppajjamana uppajjati මෙන්න මෙතන තමයි උපදින්නේ තණ්හාව එත්ත නිවිසමානා නිවිසති ඇහැ මෙතන තමයි නිවෙන්නේ මොකද්ද මේ කියපු කතාව මොකද්ද මේ කියපු කාරණාව මෙතනදී මේ විග්‍රහ කරන්න අවශ්‍ය උනේ අපේ ජීවිතයේ පැත්තෙන් පෙන්වන වටිනා දර්ශනයක් ඇහැ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි කියලා කිව්වේ එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති කියන කාරණාව විග්‍රහ කළේ මේ ඇස පිළිබඳව නොපවතින තැනක ඇහැ ප්‍රිය රූපයි ඇහැ සාත රූපයි කියලා කියන තැන අපි කලින් කතා කළා රූපස්කන්ධය කියන තැන අපිට ප්‍රිය රූප සාත රූප හසු වෙන්නේ නැහැ කියන කාරණාව. නැතිනම් ප්‍රිය රූපේ සාත රූපේ රූප වුණාට රූපස්කන්ධ නෙමෙයි කියන එක අපි කතා කළා. ඒක මොකද්ද මේ චක්කුම් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං කියලා කිව්වේ? ඇස ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි සාත ස්වභාවයෙන් යුක්තයි කියලා කිව්ව කතාව ගැන අපිට හොඳ දැනුමක් ඇති කරගන්න වෙනව නැත්නම් අපිට මේ කාරණාව හොඳට ජීවිතය තුළ විග්‍රහ කරගන්න ඇත්ත දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇස ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි කියලා කියනකොට අපි ඇහැ ගැන දැනගන්නේ හැමදාම ඇහැ නොවුණු තැනක. ඇහැ ගැන දැනගන්නේ ඇහැ නොවුණු තැනක. ඒ දක්වා අපිට ඇහැ ප්‍රිය ස්වභාවයෙන් ඒ එතනදී අපිට ඇහැ හැමදාම ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි. අපි ඇහැ ගැන දැනගන්නේ ඇහැ නොවුණු තැනක කියලා කිව්වේ අපි ඇහැ ගැන දැනගන්නේ දකින රූපයේ පැත්තෙන්. ඇහැ ගැන දැනගන්නේ දකින්න රූපේ පැත්තෙන්. අපි හිතමු අපිට ඇහැට රූප වර්ණ සටහනක් පේන තැනක අපි වර්ණ සටහන දන්නෙත් නැහැ, ඇහැ දන්නෙත් නැහැ. හැබැයි අපි දැනගන්නේ මොන මට්ටමෙන්ද? අම්මා කියන මට්ටම. දැන් ඔය අම්මා පෙනුනේ කොහෙටද කියලා අහුවොත් අපි කතා කරනවා ඇහැට කියලා. එතකොට ඔය ඇහැ කියලා අපි ඔය කතා කරන තැන අම්මා අම්මා දකින්න ඇහැ ගැන තමයි අපි කතා කරන්නේ. අම්මා දකින්න ඇහැ කිසිම වෙලාවක ප්‍රිය මధుර ස්වභාවයෙන් යුක්ත මට්ටමක් මිසක රූපස්කන්ධ මට්ටමින් පනවන්න පුළුවන් තැනක් නෙමෙයි. අම්මා දකින ඇහැ කියන මට්ටම ප්‍රිය රූපේ සාත රූපේ. ඒ ප්‍රිය රූපේ සාත රූපේ කියන එක තුල ඇහැ ප්‍රියයි සාතයි අපිට. ඒ රූපය දකින මට්ටමේදී ඇහැ ප්‍රියයි සාතයි. එතකොට අපි හිතමු අපි බොහොම අකමැති දෙයක් දකිනවා. අසුචි ගොඩක් දකිනවා. අසුචි ගොඩක් දැක්කත් ඇහැ ප්‍රියයි සාතයි. හේතුව අසුචි ගොඩ අසාතයි අප්‍රියයි වෙන්න පුළුවන්. හැබැයි ඇහැ චක්කුම් ලෝකයේ පිය රූපං සාත රූපං ඇහැ ලෝකේ ප්‍රියයි සාතයි. ඒ ප්‍රිය ස්වභාවයෙන් යුක්ත ඇහැට අප්‍රිය රූපේ ගැටිච්ච එකයි අපිට ප්‍රශ්නේ උනේ. හොඳට විමසන්න මම මේ කියන කාරණාව ටිකක් බොහොම ප්‍රඥාගෝචර කාරණාවක් කතා කරන්නේ. එතකොට ඇහැ රූප කියන දෙක හැම වෙලාවකදීම රූපේ මේ කතා කරන්නේ ඇහැ නොවුණු තැනක තව විදිහකින් කිව්ව පංච උපාදානස්කන්ධ මට්ටමින් හදාගන්න ඇහැ නොවුණු තැනක හදාගන්න මට්ටම ඒකයි මුලින්ම කතා කළේ අම්මා කියන මට්ටම දකින ඇහැ ගැන අම්මා කියන මට්ටම දකින ගැන ඇහැ ගැන කතා කරන මොහොතේදී ඇත්තටම පවතින දර්ශන තොත්ත්‍ය සිද්ධ කරන ඇහැ ඉතුරු නැතුව නැති වෙලා ඉවරයි එතකොට ඒ ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ඉවර තැනක තමයි අපිට මේ කාරණය ගැන කතා කරන්න වෙලා තියෙන සාකච්ඡා කරන්න වෙලා තියෙන්නේ. අපිට හැම වෙලාවකදීම ඇහැ ප්‍රියයි මధుරයි කියලා කියනකොට ඒ ප්‍රිය මధుර ඇහැ ගැන කතා කළේ අර ප්‍රිය මధుර රූපය හම්බෙන අම්මා කියන තැන හම්බෙන තැනට සාපේක්ෂව ඇහැ ප්‍රියයි මధుරයි. අප්‍රිය අමනාප රූපය හම්බෙන තැනක ඇහැ ප්‍රියයි මధుරයි. එතකොට එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති මෙන්න මෙතන තමයි තණ්හාව ඇති වෙන්නේ. කොතනද ඒ තණ්හාව ඇති වෙන්නේ? ඇත්තටම තණ්හාව ඇති උනේ අන්න ඔය අම්මා හදන මොහොතේ තිබුණු ඇහැට. අම්මා බලන්න පුළුවන් ඇහැට තණ්හාව ඇති උනේ. ගස් කොළන් බලන්න පුළුවන් ඇහැට තණ්හාව ඇති උනේ. අපි තණ්හා කළේ ඇහැට. අපි දන්නේ නැහැ අපි හිතන් ඉන්නේ අපි රූපෙට තණ්හා කළා කියලා නේ අපි තණ්හා කරන්නේ ඇත්තටම ඇහැ පැත්තට ස්කන්ධ ටික පැත්තට අම්ම බලන්න පුළුවන් ඇහැට අපි තණ්හා කරන්නේ එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති දැන් හැබැයි මේ කතා කරන්නේ සම්පූර්ණම ඇහැ ගැන කතා කරන්නේ ඇහැ නොවුණු තැනක ඉඳලා යථාර්ථවත් විදිහට දර්ශන කෘත්‍ය නැමැති ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක දැන් අපි තණ්හා කරන්නේ අම්මා පෙනෙන ඇහැට දරුවා පෙනෙන ඇහැට අපි තණ්හා කරන්නේ. ඇයි අපිට දරුවා බලන්න ඕනේ මේ ඇහෙන්? අපි හැමදාම තණ්හා කරන්නේ ওই මට්ටමේදී. එත්ත නිවිසමානා නිවිසති. දැන් අපිට ඇහැ කියන මට්ටමේම තමයි තණ්හාව නිරුද්ධ කරගන්නත් තියෙන්නේ. දැන් ඔබ හිතනවද ඔය දරුවා බලන ඇහැ තියෙනකන් ඔය අම්මා බලන ඇහැ තියෙනකන් අපිට පුළුවන් වෙයි කියලා ওই තණ්හාව දුරු කරන්න. ওই තණ්හාව ඔය අම්ම බලන ඇහැ තියෙනකන් ඔය දරුවා බලන්න පුළුවන් ඇහැ තියෙනකන් ඔබට කිසිම කලක ලෝකේ තණ්හාව නම් දුරු කරන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. මම කියන්නේ සමුදය පිළිබඳව නෙමෙයි සමුදය සත්‍ය පිළිබඳව. සමුදේ දුරු කරන්න පුළුවන් ඒ අම්මට කරන තණ්හාව ඕගොල්ලන්ට දුරු කරගන්න පුළුවන් ඒ හැබැයි ඕගොල්ලෝ අම්මා බලාගත්ත තැන තිබුණු ඇහැට කරපු තණ්හාව ඕගොල්ලන්ට දුරු කරගන්න හම්බෙන්නේ නැහැ ස්කන්ධ ටික පැත්තට කරපු තණ්හාව ඕගොල්ලන්ට දුරු කරගන්න වෙන්නේ නැහැ අන්න ඒ හේතුව නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිට තණ්හාව දුරු කරන්න කියලා පනවල නැතිනම් සමුදය සත්‍ය ප්‍රහාතව්‍යයි ප්‍රහාණය කළ යුතු දේ හැටියට පනවලා අපිට පෙන්වන දුක්ඛ සත්‍ය පරිඤ්ඤයයි. දුක්ඛ සත්‍ය පිරිසිදු දැක්විය යුතුයි. දැන් ප්‍රතිපදාව පැනෙවුවා සම්මා දිට්ඨිය. ඇත්ත ඇති හැටියට දකින්න මොකද්ද දුක්ඛේ ඥානං? දුක ගැන හොඳට දැනගන්න, දුක අවබෝධ කරගන්න, දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්න. දැන් ආපහු ඔබට යන්න වෙනවා මුලට දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්න කිව්වට පස්සේ පිරිසිදු ස්කන්ධ ටික පැත්තට නුවණ තියන්න. පිරිසිදු ස්කන්ධ ටිකට නුවණ තියෙනකොට ඕගොල්ලොන්ට තේරෙයි ප්‍රිය රූපයේ සාත රූපයේ හදාගත්තේ කොහොමද කියලා. ප්‍රිය රූපයේ සාත රූපයේ බලන්න පුළුවන් විදිහේ ප්‍රිය ඇස් ප්‍රිය ප්‍රියමනාප විදිහට හදාගත්තේ කොහොමද කියලා ඕගොල්ලොන්ට බලන්න පුළුවන්කම හම්බෙයි. දැන් හේතුඵල ධමයක් විදිහට මේ කතා කරපු දර්ශනයට ඕගොල්ලොන්ට ස්කන්ධයන්ගේ උදේවැය බලන තැනට එහෙම නැතිනම් දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්න යනකොට ඔගලොන්ට නුවණ ගන්න වෙනවා චක්කුම් ලෝකේ පිය රූපං සත රූපං ඇස ලෝකේ පිය ස්වභාවයෙන් යුක්තයි මිහිරි ස්වභාවයෙන් යුක්තයි කියපු තැන ගැන මතක් කරනකොට ඔගොල්ලොන්ට ප්‍රියමනාප නොවුණු ඇහි යථාර්ථය ගැන කතා කරපු මොහොතට ඔගොල්ලොන්ට සිහිය ගන්න වෙනවා නුවණ පවත්වන්න වෙනවා එතකොට සම්පූර්ණම අපිට එතන පවතින නුවණ මොකද්ද? එතන පවතින ඇත්ත කතාව මොකද්ද? අපිට එතකොට අන්න ස්කන්ධ ටික හොඳට ප්‍රකට වෙන්න වෙනවා. ඇහැ කියන එක අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. ඇහැ පෙර එක දිගට තිබිලා හටගත්ත නෙමෙයි. ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මයක්. දැන් ඔබට ප්‍රිය ඇහැක් අප්‍රිය ඇහැක් හදාගන්න සාත ඇහක් ප්‍රියසාත ඇහක් හදාගන්න. ප්‍රියසාත රූපයක් හදාගන්න හේතු ටික නෑ. ඇයි? රූපා උපන්නාවවත්තේටි චක්කුම් උපන්නංවවත්තේටි ඇහැ එකතුණු දෙයක් රූප උපන්න දෙයක්. දැන් ඉපදුනාට පස්සේ විතරයි තියෙන්නේ. ඒකත් අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති. පෙර නොතිබීම හටගෙන ඒකත් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. දැන් ලොකු කතාවක්. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන දර්ශනයක් ගැන මේ කතා කළේ. එතකොට දැන් කොයි වෙලාවකවත් ඔබට අම්මා වුණ රූපයක ඉපැත්ම ගැන කතා කරන්න උනේ නැහැ. දැන් නුවණ පවත්වන්න පුළුවන්කම තිබුණේ කොතනද? නුවණ පවත්වන්න පුළුවන්කම ලැබුණේ ඇහැ කියන දේ හටගත්ත පැත්ත ගැන බලනකොට. නුවණ පවත්වන්න පුළුවන්කම ලැබුණේ ඇහැ කියන දේ නිරුද්ධ වෙන පැත්ත ගැන බලනකොට. එතකොට ඒ මොහොතේම හටගත්ත ඒ මොහොතේම ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන ওই දර්ශනයෙන් දැන් ඔබ දුරු කරන්න උත්සාහවත් කළේ උනේ තණ්හාව දුරු කරන්න නෙමෙයි. ඔබ උත්සාහවත් උනේ ඇහැ පිරිසිඳ දකින්න. ඇහැ හදාගත්ත ස්කන්ධ ටික පිරිසිඳ දකින්න. තව විදිහකට කියනවා නම් දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්න. දුක්ඛ සත්‍ය පිරිසිඳ දකිනකොට දැන් ඔබට තණ්හා කරන්න අර අම්මා වුණ රූපය අම්මව හදාගත්ත ප්‍රියසාත ඇහැ කියන මට්ටම හම්බ වෙන්නේ නැති වෙයි. දැන් මේකට කියන්නේ උපාදාන වශයෙන් ගන්න දෙයක් හම්බ නොවීම තුල ඇති වෙන පරිණිරවාණයක් ගැන තමයි මේ කතා කරන්නේ. උපාදාන වශයෙන් නොගෙන පිරිණිවෙන පිරිණිවීමක් ගැන. ඒකයි සෝපදිශේෂ පරිණිබ්බාන කියලා කියන්නේ. දැන් උපදියක් නෑ උපදිශේෂයක් විතරයි තියෙන්නේ මෙතන කන්ද ස්කන්ධ ටිකක පැවැත්ම විතරයි තියෙන්නේ උපාදානස්කන්ධ හදාගෙන විඳින අනිත් ධර්මතා ටිකේ පැවැත්මක් නැත්තේ නෑ දැන් ඔබට හොඳට ප්‍රත්‍යක්ෂ කරන්න වෙන ධර්මතාවයක් ඇහැ පිළිබඳව ඇහැ හැදිලා යන තැන ගැන හොඳට නුවණක් පවත්නකොට දැන් ලෝකේ ප්‍රිය මధుර ස්වභාවයෙන් යුක්ත රූපය හදාගත්ත තැනක ඇහැ හදාගත්ත තැනක තණ්හාව දුරු කරන්න නෙමෙයි කිව්වේ මෙතන තණ්හාව උපදින්නෙත් මෙතන තණ්හාව නිරුද්ධ වෙන්නෙත් මෙතනමයි. හැබැයි ඔබට තණ්හාව නිරුද්ධ කරන්න අවශ්‍ය නම් සිද්ධ වෙනවා ඇත්තටම ඇහැ කියපු තැන තියෙන ඇත්ත පෙන්වන්න. එතකොට ඕගොල්ලන්ට තණ්හාව පවත්වන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. ඇයි තැනක් හම්බ වෙන්නේ කිව්වේ? මොන මොහොතේ හදාගත්ත ඇහැටද මොන මොහොතේ තිබුණු වර්ණ සටහනටද මොන මොහොතේ ස්කන්ධ ටිකටද තණ්හා කරන්නේ? ඒ ටික පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නම් ඒ Nirodhe දකින ඒ නැති වුණු බව දකින ඕගොල්ලොන්ට කිසිම වෙලාවක තණ්හා කරන්න විශයක් හම්බ වෙන්නේ නැහැ. මම මෙහෙම උදාහරණයක් කිව්වොත් පෙරදිග බිත්තියේ තියෙන කවුළුව කවුළුවෙන් පෙරදිගෙන් නගින සූර්යාගේ ආලෝකය පැසළු දිග බිත්තියට බස්නාහිර පැත්තේ බිත්තියට පතිත වෙනවා. බස්නාහිර බිත්තියක් නැති වුණොත් බස්නාහිර පොළවට පතිත වෙයි. බස්නාහිර පොළවක් නැති වුණොත් පතිත වෙන්න තැනක් නොතිබීම නිසා නොපෙනීයයි. ඒ විදිහටම තමයි තණ්හා නිරෝධයක් කරන්න තියෙන තැන. තණ්හාව කියලා තණ්හාව නැති කර කර ඉන්න එකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. තණ්හාව ඇති වුණ යම් ශේස්ත්‍රයක නම් අන්න ඒ ශේස්ත්‍රය නැති කරන එක තණ්හාවට පිටා හිටින තැන නැති කරන එක දේශනා කළේ. අපිට තණ්හාව හැදුනේ හැම වෙලාවකදීම දුක්ඛ සත්‍ය පිරිසිඳ නොදන්නකම නිසා අපි ස්කන්ධ ටික ඇති තැනක උපාදානස්කන්ධ ටිකක් හදාගත්ත කම. උපාදානස්කන්ධේ දුක වුණා. දැන් ස්කන්ධ ටිකක් ඇති තැනක උපාදානස්කන්ධ ටික හදාගත්තේ අපි. අපි යම් මොහොතක දැක්කනම් ස්කන්ධ ටිකේ යථාර්ථය මේ හේතු ටික ඇතිකල්ලි ස්කන්ධ ටික මෙහෙම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා දැක්කනම් දැන් උපාදානස්කන්ධය කියන එක නොහට ගන්න බවට යනවා. උපාදානස්කන්ධය අනුත්පාදයට යනවා. එතකොට දැන් අනුත්පාදයේ තමයි නිවන වෙන්නේ. ස්කන්ධ ටික හටගෙන ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වෙලා. දැන් උපාදාන ස්කන්ධ පංචකයේ ගැත්තෙන් ගත්තාම අනුත්පාදය අපිට නිවන පැත්තට වැටිලා. නොහට ගන්න බව. එතකොට දැන් අමුතුවෙන් තණ්හාව නැති කරන්නේ මොකකට තියෙන තණ්හාවක්ද? තණ්හාවට පැවැත්මක් නැති වෙලා අපිට ආස්වාදයේ ඉෂ්ට කරන බවක් හෝ දකින්න ආස්වාදයේ ඉෂ්ට කරන්නේ නැති බවක් හෝ දකින්න අපිට පැවැත්මක් හම්බෙලා නැහැ ස්කන්ධයන්ගේ පැවැත්මක්වත් හම්බෙලා නැහැ ඒ ඒ මොහොතේ අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන දර්ශනයකට හිත තියලා තියෙනවා මෙන්න මේ කතා කරන මේ විදිහේ දර්ශනයක් තමයි අපේ ජීවිතේට බුදුරජාණන් වහන්සේ මේ දර්ශනය තුළ මේ කාරණා ටික තුළ අපේ මනස අරගත්තේ. එනිසා මේ කතා කරන එක තුළ කවුරුත් ජීවිතේ භාවනාව කියන දේ හේතුඵල ධහම ගැන අවබෝධ කරගන්න තැන දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්න තැන ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්නට අවශ්‍ය වෙනවා. එහෙනම් කල්පනා කරගන්න අද දවසේදී හැම කෙනෙක්ම මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරාදී පවත්තර බොහොම වටිනා කුසලයක් සිද්ධ කරගන්නේ දුනා මේ සිද්ධ කරගත්ත සියලු කුසල් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවනින් සැනසෙන්නම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැමදිනම සිත කරගත් මේ සියලු කුසලයේ ඉෂ්ඨකාරක මේ ස්ථාන දිග්ගහිත ආදී සියලු දේවගණ සමූහයාටත් අපි අනුමෝදන් කරනවා සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය ඒ ධර්මදේශනාවන්ට සවන් දෙන දෙහිවල පදිංචි පින්වත් පවුලක සමාජික පිරිසක් තමයි දරන්නේ ඒ ඇත්ත බලාපොරොත්තු වෙනවා සියලුම ලෝවැසි සත්‍යයන්ට තව ධර්මාවබෝධය ලබා ගැනීමටත් පුණ්‍ය අනුමෝදනා කරනවා සියලුම සම්මිය දෘෂ්ටික දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරනවා මහා සංඝරත්නයටත් මේ ධර්ම විනය රැක ගැනීම පිණිස ශක්තිය ධෛර්යය ලැබේවා කියන මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කරන පින්කමක් හැටියට බොහොම සත්පුරුෂ ප්‍රාර්ථනා රාශියක් පෙරදරි කරගෙන තියෙනවා වැදගත් ප්‍රාර්ථනා රාශියක් කල්පනා කරගන්න මේ හැම දෙනා නමේ මේ පරිලෝකීය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ ඥාතීන්ටත් මෙලෝ වශයෙන් හෝ සාංශාරික වශයෙන් පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නම හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා ඥාතීන්ට හිතේ. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන්ගෙන් ඒ සියලු ලෝවැසි සත්වයන්ට උතුම් වූ ධර්මාවබෝධය සිද්ධ කර ගැනීම පිණිසත් දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසත් ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතතාව උදෙසා කැප වී වැඩ කරන ඒ කටයුතු කරන ඒ සියලු මහා සංඝ රත්නයට නිරෝගී චිරජීවනයේ සඳහා ඒ වගේම මේ පින් කැමැති සියලු සත්‍යයන්ටත් මේ සියලු කුසලයේ එකසේ හේතු වාසනා වේවා හැම කෙනෙකුටම බොහොර කටුක භයංකර දුක් සහිත සසරෙන් එතරව ලබන අමත මහා නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක් වෙත්වා කියලා කවුරුත් සාදු කියලා පින් අනුමෝදන් වෙන්න හොඳයි හැම දිනකටම තෙරුවන් සරණයි Thank you.